අභිවාදන ආදිය පිළිබඳ කරුණු එක් සමයක්හි භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරා විසල්පුරයෙන් සැවැත් නුවර බලා වඩනා කලෙහි ෂට් වර්ගික භික්ෂූන්ගේ අතවැස්සෝ බුදුරදුන්ට පෙරටුව ගොස් අතරමඟ ඇති සංඝසතු විහාරහා සයනයන් මේවා අපගේ උපාධ්‍යායන්ටය මේවා අපගේ ආචාර්යයන්ටය මේවා අපටය යයි වෙන් කරගත්හ. එකල්හි සරියුත් මහතෙරුන් වහන්සේ බුදුපාමොක් සඟනේ පසුපසින් ගමන් කරන්නාහු පසු වී විහාරයට පැමිණ අසුනක් නොලැබ එක් ගසක් මුල රාත්‍රී කාලයේ වැඩහුන්සේක රාත්‍රියේ පශ්චිම යාමයේ භාග්‍යවතුන් වහන්සේ සරියුත් මහතෙරුණුවන්ගේ කැසි හඬ අසා මෙහි කවරෙක් දැයි විචාලසේක ස්වාමීනි මම සාරිපුත්‍ර යයි උන්වහන්සේ කීහ ශාරිපුත්‍රය කුමක් නිසා නුඹ මේ රාත්‍රියේහි මෙහි වෙසෙන්නේහි දැයි භාග්‍යවතුන් වහන්සේ විචාල කලෙහි සරියුත් මහතෙරුන් වහන්සේ ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැලකලහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ ශාරිපුත්‍ර ස්තවීර තෙමේ මාගේ අග්‍ර ශ්‍රාවකයාය. මාගේ අසුනෙන් දෙවන අසුන ලැබීමට සුදුස්සාය. ඔහු දැන් අසුනක් නොලැබ ගස මුල හිඳින්නේය. මා ජීවත් වන කාලයේම මෙසේ භික්ෂූහු ගරු කළ යුත්තන්ට ගරු නොකරමින් යටත් විය යුත්තන්ට යටත් නොවෙමින් හැසිරෙත්නම් අනාගතේහි කෙසේ හැසිරෙන්නාහුදැයි ඉමහත් සංවේගයට පැමිණ භික්ෂූන් රැස් කරවා මහණෙනි ෂට් වර්ගික භික්ෂූන්ගේ අතවැස්සෝ බුදුපාමුක් සංගණට පෙරටුව ගොස් මේවා අපගේ උපාධ්‍යායන්ටය මේවා අපගේ ආචාර්යයන්ටය මේවා අපටයයි විහාරයන් හා සායනයන් වෙන්කර ගනිත්තේ යන මේ කරුණ සැබෑද යයි විචාලහ භික්ෂූන් විසින් සැබෑය යයි සැලකල කලෙහි අනේක ආකාරයෙන් ඒ කාරණය ගැන ගරහා කොට භික්ෂූන් අමතා මහණෙනි මේ ශාසනයෙහි අග්‍රාසනයට අග්‍රෝධකයට අග්‍රපිණ්ඩයට සුදුසු වන්නේ කවරේදයි විචාලසේක එකල්හි භික්ෂූහු කැත් කුලයෙන් පැවිදි වූයේ සුදුසුයයිද බමුණු කුලයෙන් පැවිදි වූයේ සුදුසුයයිද ගැහැවි කුලයෙන් පැවිදි වූයේ සුදුසුයයිද සූත්‍රාන්තිකයා සුදුසුයයිද විනයදරයා සුදුසුයයිද ධර්ම කතිකයා සුදුසුයයිද ප්‍රථම ධාන ප්‍රථම ධාන ලැබුවහු සුදුසුයයිද ප්‍රථම ධාන ආදී ධාන ලැබුවහු සුදුසුයයිද මගඵලවලට පැමිණියෝ සුදුසුයයිද මෙසේ නොඑක ආකාරයෙන් තම තමන්ගේ අදහස් සැල කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට තිත්තිර ජාතකය දක්වා වදාරා මහණෙනි තිරිසන් සත්වයෝද ඔවුනෝන් කෙරෙහි ගෞරව ඇතිව යටහත් පහත් පැවතුම් ඇතිව යහපත් පැවතුම් ඇතිව වාසය කළෝය මහණෙනි මේ ස්වාක්ඛාත ධර්ම විනයෙහි පැවිදි වූ තෙපි මෙසේ ඔවුනොවුන් කෙරෙහි ගෞරව නැතිව යටහත් පැවතුම් නැතිව යහපත් පැවතුම් නැතිව වෙසෙන්නාහු නම් එය අපහැදුවන් අපහැදුනුවන්ගේ පැහැදීම පිණිසත් පැහැදුනුවන්ගේ ප්‍රසාදය වැඩිම පිණිසත් හේතු නොවන්නේය. හුදෙක් එය නොපැහැදුනුවන්ගේ නොපැහැදීම පිණිසත් පැහැදුණු වූ ඇතමුන්ගේ පැහැදීම නැති වී යාම පිණිසත් හේතු වන්නේ යයි වදාරා භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක. අනුජානාමි භික්ඛවේ යථා උඩ්ඩං අභිවාදනං පච්චුට්ඨානං අංජලි කම්මං සාමීචි කම්මං අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩකං නච භික්ඛවේ සංගිකං යථා උඩ්ඩං පටිබාහිතබ්බං යෝ පටිබාහෙය්‍ය ආපත්‍ති දුක්ඛ တ ස්ස චුල්ලවග්ගපාලිය 241 පිටුව මහණෙනි වැඩිමහලු පිළිවෙල අනුව පසඟ පිහිටුවා වැඳීමය දැක හුන්නස්නෙන් නැගීමය දෙයත් එක්කොට එසවීම වශයෙන් වැඳීමය අසුන් පැනවීම ආදී සුදුසු දේ කිරීමය අග්‍රාසනය ගැනීමය අග්‍රෝධකය ගැනීමය අග්‍රපිණ්ඩය ගැනීමය යන මේවා අනුදනිමි මහණෙනි සංඝසතු ආසනාදිය වැඩිමහලු පිළිවෙලින් ගැනීම නොවැළැක්විය යුතුය. යමෙක් වලකා නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. මෙහි අග්‍රාසනයේ anu දානශාලා ආදීෙහි ප්‍රධාන ආසනයය. අග්ගෝදකයේ anu පළමුවෙන් පිළිගන්වන පන්්‍ය. අග්ගපිණ්ඩය anu දානයේ ප්‍රධාන කොටාසයය. නො වැඳිය යුත්තෝ දස ඉමේ භික්ඛවේ අවන්දියා පුරේ උපසම්පන්නේන පච්චා උපසම්පන්නෝ අවන්දියෝ අනුසම්පන්නෝ අවන්දියෝ නානා සංවාසකෝ වුද්ධතරෝ අධම්මවාදී අවන්දියෝ මාතුගාමෝ අවන්දියෝ පණ්ඩකෝ අවන්දියෝ පරිවාසිකෝ අවන්දියෝ මූලාය පටික්කස්ස නාරහෝ අවන්දියෝ මානත්තාරහෝ අවන්දියෝ මානත්තචාරිකෝ අවන්දියෝ අබ්බානහාරෝ අවන්දියෝ ඉමේකෝ භික්ඛවේ දස අවන්දියා චූලවග්ගපාලිය 242 පිටුවෙන් මහණෙනි මේ පුද්ගලයෝ දස දෙන නොවැඳිය යුත්තෝය පෙර උපසපන් වූහ විසින් පසු උපසපන් වූයේ නොවැඳිය යුතුය අනුසම්පන්නයා නොවැඳිය යුතුය. වැඩිමහලු වූ අධර්මවාදී නානා සංවාසකයා නොවැඳිය යුතුය. මාගම නොවැඳිය යුතුය. පණ්ඩකයා නොවැඳිය යුතුය. පරිවාසකයා නොවැඳිය යුතුය. මූලාය පටික්කස්සනයට සුදුස්සා නොවැඳිය යුතුය. මානත දීමට සුදුස්සා නොවැඳිය යුතුය. මානත පුරන්නේ නොවැඳිය යුතුය. අබ්බාන කර්මයට සුදුස්සා නොවැඳිය යුතුය. මහණෙනි මේ පුද්ගලයෝ දස දෙන නොවැඳිය යුත්තෝය. දස පුද්ගලා නාභි වාතයේ තබ්බා අංජලි සාමීචේන ච දස්සනං දුක්ඛටං හෝති දස චීවර ධාරණා පරිවාර පාළිය 260 පිටුවෙන් යනුවෙන් කියන පුද්ගලයන් දස දෙනා හට අභිවාදනයෙන් අංජලි කර්මයෙන්ද පවන් සැලීම ආදී වත් කිරීමෙන්ද දුකුලා ඇවැත්වන බව පරිවාර පාළියේහි වදාරා ඇත්තේය. පරිවාර පාළියේ වදාළ අවන්දිය පුද්ගලයෝ පංචමේ උපාලි අවන්දියා කතමේ පංච අන්තරගරං පවිට්ඨෝ අවන්දියෝ රාජ්‍යගතෝ අවන්දියෝ ඔතමසිකෝ අවන්දියෝ අසමන්නා හරන්තෝ අවන්දියෝ සුත්තා අවන්දියෝ ඉමේකෝ උපාලි පංච අවන්දියා පරිවාර පාළිය 251 පිටුව උපාලිය මේ පස් දෙනා නොවැඳිය යුත්තෝය කවර පස් දෙනෙක්ද ඇතුළු ගමට පිවිසියේ නොවැඳිය යුතුය මාර්ගයේහි යන්නේ නොවැඳිය යුතුය අඳුරෙහි සිටින්නේ නොවැඳිය යුතුය අන් කටයුත්තක යෙදී සිටින්නේ නොවැඳිය යුතුය. සයනය කරන්නේ නොවැඳිය යුතුය. උපාලිය මේ පස් දෙනා නොවැඳිය යුත්තෝය. අපරේපි උපාලි පංච අවන්දියා කතමේ පංච යාගුපාණේ අවන්දියෝ බත්තග්ගේ අවන්දියෝ ඒකාවත්තෝ අවන්දියෝ අඤ්ඤ විහිතෝ අවන්දියෝ නග්ගෝ අවන්දියෝ ඉමේකෝ උපාලි පංච අවන්දියා උපාලිය තවත් නොවැඳිය යුත්තෝ පස් දෙනෙකි කවර පස් දෙනෙක්ද පළතුරු ආදිය කන්නේ නොවැඳිය යුතුය වළඳන්නේ නොවැඳිය යුතුය මල පහ කරන්නේ නොවැඳිය යුතුය මුත්‍ර කරන්නේ නොවැඳිය යුතුය උත් ශේපනීය කර්මය කලේ නොවැඳිය යුතුය උපාලිය මේ පස් දෙනා නොවැඳිය යුත්තෝය. මේ පසළොස් දෙනාගෙන් නග්න පුද්ගලයාට හා උක්කිත්තකයාට වැඳීමෙන් දුකුලා ඇවැත් වෙයි. සෙස්සන්ට වැඳීමෙන් ඇවැත් නොවේයි. වැඳීමට නුසුදුසු බැවින් ඒ අයට නොවැඳිය යුතුය. ආහාර වැළඳීම් ආදී යෙදී සිටින්නන්ට වැඳීම ඔවුන්ට කරදරයක් නිසා නොවැඳිය යුතුය. ඇඳ පුටු ආදීෙහි හැපි වඳින්නට යාමෙන් කරදර විය හැකි බැවින් අඳුරෙහි සිටින්නහුට නොවැඳිය යුතුය. සතුරන්ට වඳින කලෙහි සමහර විට පයින් පහර දෙන්නටද පිළිවන. ඒ නිසා ඔවුන්ට නොවැඳිය යුතුය. නානා සංවාසකයෝ කම්ම නානා සංවාසකයෝ හා ලද්ධි නානා සංවාසකයෝ යයි දෙකොට්ටාසයකි. ඇවත් නොපිළිගැනීම ඇවතට පිළියම් නොකිරීම, ලාමක දිට්ටි ගැනීම යන කරුණු නිසා උත්ෂේපනීය කර්මය කරන ලද්දෝ කම්මනානා සංවාසකයෝය. ඔවුන්ගේ ලබ්ධිය ගත්තෝ ලද්ධිනානා සංවාසකයෝය. වැඳීමට සුදුස්සෝ පංචමේ උපාලි වන්දියා කතමේ පංච පච්චා උපසම්පන්නේ පුරේ උපසම්පන්නෝ වන්දියෝ නානා සංවාසකකෝ වුද්ධතරෝ ධම්මවාදී වන්දියෝ ආචාර්යෝ වන්දියෝ උපජ්ජායෝ වන්දියෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ වන්දියෝ ඉමේකෝ උපාලි පංච වන්දියා පරිවාර පාළිය 251 පිටුව උපාලිය මේ පස් දෙනා වැඳිය යුත්තෝය කවර පස් දෙනෙක්ද පසුව උපසපන් වූවන් විසින් පෙර උපසපන් වූ පුද්ගලයාව වැඳිය යුතුය වැඩිමහලු ධර්මවාදී නානා සංවාසකයාව වැඳිය යුතුය ආචාර්යාව වැඳිය යුතුය උපාධ්‍යායාව වැඳිය යුතුය දෙවියන් සහිත වූ ලෝකයේහි මරුන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාවෙහි තථාගත වූ අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේව වැඳිය යුතුය. උපාලිය මේ පුද්ගලයෝ පස් දෙන වැඳිය යුත්තෝය. පබ්බජ්ජාචාරිය, උපසම්පදාචාරිය, නිස්සයාචාරිය, උද්දේශාචාරිය ඕවාදාචාර්ය යයි ආචාර්යයෝ පස් දෙනෙකි. තමාට උපසම්පදාවෙන් නවක වූද ආචාර්යවරයාට ආචාර්යත්වයේ සලකා වැඳීම සුදුසුය. නොවියත් මහලු මහණෙකුට නිස ගැනීමට මහල මහණෙකු සොයාගත නොහෙන කල්හි උපසම්පදාවෙන් තමාට බාල කෙනෙකුට වුවද වැඳ නිස ගත යුතු බව දක්වා ඇත. ඒ නිශ්‍රය ආචාර්යාගෙන් ගම්වැඳීම් ආදියට අවසර ගන්නා කලෙහි උක්කුටිකව හිඳ වැඳ අවසර ගත යුතු බවද පාලි මුත්තක විනය විනිශ්චයේ දක්වා ඇත. වැඳිය යුතු ආකාරය නවකතරේනු පාළි භික්ඛුනා වුඩ්ඩතරස්ස භික්ඛුනෝ පාදේ වන්දන්තේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා කතමේ පංච නවකතරේනු පාළි භික්ඛුනා වුඩතරස්ස භික්ඛුනෝ පාදේ වන්දන්තේන ඒකංසං උත්තරා සංගං කරිත්වා අංජලිම් පග්ගහෙත්වා උබෝති පානිතලේහි පාදානි පරිසම්බහේන තේන පේමංච ගාරවංච උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා නවකතරේණු පාළී වුඩ්ඩතරස්ස බික්කුණෝ පාදේ වන්දිත තන්දේන ඉමේ පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පාදා වන්දිතබ්බා පරිවාර පාළිය 252 පිටුවෙන් මහලු භික්ෂුවකගේ පා වදනා නවක භික්ෂුව විසින් කොතෙක් ධර්මය තමා කෙරෙහි පිහිටවාගෙන ඒ වන්දනාව කළ යුතුයදයි උපාලි මහස්තවීරයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ කලෙහි භාග්‍යවතුන් වහන්සේ ඉහත දැක් වූ පාඨය වදාළසේක. එයින් ප්‍රකාශ වන්නේ කරුණු පහක් තමා කෙරෙහි පිහිටවාගෙන වැදීම කළ යුතු බවය. ඒ කරුණු පහ නම් සිවුර ඒකාංශ කොට පෙරවීම, හිටගෙනම දොහොත් එකතු කොට එසවීම, ඉක්බිති මහලු භික්ෂුවකගේ පතුල් තමාගේ අත්වලින් පිරිමැදීම ආදරයෙන් යුක්ත වීම ගෞරවයෙන් යුක්ත වීම යන මේවාය වැඳීමේදී තමාගේ දෙදන දෙවැලමිට නලල යන පංචාංගය බිම පිහිටුවා වැඳිය යුතුය අනේක ප්‍රකාර වන්දනා ක්‍රම අතුරින් මේ ඊට හොඳ වන්දනා ක්‍රමයේය මෙකල භික්ෂූහු වැඩිමහල්ලන්ට වඳිතත් බුදුරදුන් වදාරන ලද ඒ ක්‍රමය හැටියට වැඳීම පුරුදු කරගෙන නැත. බුදුන් වහන්සේ වදාළ ක්‍රමය හැර අන් ක්‍රම වලින් වැඳීම ආපත්‍තිකර කරුණක් නොවතදු එය භික්ෂූන්ගේ පරිහානියට කරුණකි. අන්‍යෝන්‍ය ගෞරවය භික්ෂූන්ගේ දියුණුවට බලවත් හේතුවකි. කියන ලද පරිදි පතුල් පිරිමැද ආදරයෙන් ගෞරවයෙන් වඳිනා වූ නවකයා ගැන ඉමහත් මෛත්‍රියක් කරුණාවක් මහලු භික්ෂුවට ඇති වෙයි. එයින් මහලු භික්ෂුව නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා යයි ඊට ආදරයෙන් සුබපතයි. එය නාවක භික්ෂුවකගේ ආයුරාරෝග්‍ය වර්ධනයට බලවත් හේතුවක් වෙයි. මේ වන්දනාව භික්ෂූන් අතර සමගිය අන්‍යෝන්‍ය හිතවත්භාවය ඇතිවීමටද බලවත් හේතුවක් වෙයි. ගෝලයන් තරණ මහතෙරවරුන් විසින් තම තමන්ගේ ගෝලයන්ට නියම ක්‍රමයෙන් වැඳීම පුරුදු කරවිය යුතුය. එය වයස්ගත වූවන්ට පුරුදු කරවීම දුෂ්කරය. සාමණේරයන්ගේ වෘද පටිපාටිය පසුව උපසපන් වූහු විසින් කලින් උපසපන් වූහුට වැඳිය යුතුය යන මේ නීතිය අනුව පසුව පැවිදි වූ සාමණේරයා විසින් කලින් පැවිදි වූ සාමණේරයාට වැඳිය යුතුය යයි කිය යුතුය. එහෙත් සාමණේර වෘද්ධ පටිපාටිය ගැන විනය පාළියේ කිසිවක් සඳහන් වී නැත. අටුවා ටීකාවලද කිසියක් සඳහන් වී නැත. නැත්තේ සාමණේර වෘද පටිපාටියක් ස්ථීර වශයෙන් පැවැත්විය නොහෙන නිසා විය හැකිය. දස නාසන අංගයන් ගෙන් අතුරෙන් යම් කිසිවකට පැමිණි සාමණේරයාගේ සාමණේර භාවය එයින් කෙලවර වේ. මදුරුවෙකු මැරීමෙන් වුවද කවටකමට බොරුවක් කීමෙන් වුවද සාමණේර භාවය නැති වෙයි. සාමණේරෝහි කුන්ත කිපිල්ලකං පි මරෙත්වා මකුණන් ඩකම්පි බින්දිත්වා නාසේ තබ්බං යේව පාපුනාති තාවදේවස්ස සරණ ගමනානිච්ච උපජ්ජයා ගන්හංච සේනාසනංගහෝ ච පටිප්පස්සම්පති සංඝලාභං න ලබති ලිංගමත්තමේව ඒකං අවසිට්ඨං හෝති සමන්ත පාසාదికා 757 පිටුව මේ අටුවා පාඨයෙන් කියවෙන්නේ සාමණේරයා උකුණෙකු කුහුඹුවෙකු වද මරා මකුණු බිත්තරයක් වුවද බිඳ නැසී යුත්තේකු බවට පැමිණේය එකිනෙහිම ඔහුගේ සරණාගමණයද උපාධ්‍යාය ග්‍රහණයද සෙනසුන් ගැනීමද නැතිවන්නේය සංඝලාභය නොලබන්නේය ඔහුට එකක් වූ ශ්‍රමණ වේශය පමණක් ඉතිරි වේය කියාය ඔහුට ඉතිරි වන ශ්‍රමණ වේශය වැඩිමහලුභාවය පැවැත්වීමට සෑහෙන කරුණක් නොවේ. නැසිය යුතු බවට පැමිණි සාමණේරයා ආයති සංවරයේ පිහිටා නැවත සරණ සමාදානය කළහොත් ඔහු අලුත් සාමණේරයෙක් වෙයි. උපසම්පන්නේකු ශික්ෂා පත්‍ර ව්‍යාකරණය කොට සිවුරෙන්ම සිට නැවත උපසම්පදා වූහොත් ඔහුට භික්ෂූන් අතර පළමු සිටි තැන නොලැබෙයි. ඔහු නවකෙක් වෙයි. නවකභාවයට පැමිණි ඔහු විසින් කලින් තමාට බාලව සිටි භික්ෂූන්ට නොවැඳිය යුතුය වෙයි. එමෙන් නැසිය යුතු බවට පැමිණි සරණ සමාදන් වූ සාමණේරයාද නවකයෙක් වෙයි. සාමණේර ශීලය දිගු කලක් පැවැත්වීමට දුෂ්කරය. සාමණේරයන්ට සීල ભેදයට පැමිණීමෙන් නැවත නැවත සරණ සමාදන් වීමෙන් අලුත් වන්නට සිදුවේයි. එබැවින් සාමණේරයන් අතර වෘද පටිපාටියක් පැවැත්වීම දුෂ්කරය. නැසිය යුතු බවට පැමිණ සිටින කොතරම් පරණ සාමණේරයෙකුට වුවද එදින පැවිදි වූවහුගෙන් වුවද වැඳිම් ලැබීම නුසුදුසුය. මේ සාමණේරයන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණකි.